එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ උතන පැහැදිලි කරේ ආශිර්වාදයක් හැටියට ස්වාමින් වහන්සේලා විසින් රෝගී පුද්ගලයෙකුට පිරිද්දේශනා කරනකොට දැන් මම පුද්ගලිකව අධ්‍යක්ක දෙයක් මෑත කාලෙකදී දැන් විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේ මේ බොහොම අපූර්ව ධර්මදේශනා වගේක් කරා ශ්‍රද්ධාවේ බලය පිළිබඳව මෑත කාලයක. ඒක කරාට පස්සේ වගේම තවත් වෙන දේශනා වගේකුත් අහන්න ලැබුණා. ඒවත් එක එකතු කරගෙන කාලයක් මම ඉස්සර පිරිත් කිව්වා හැමදාම හැන්දෑවට. නමුත් මේ ළඟදී ආපහු එක පටන් ගත්ත හොඳට පේ වෙලා. ඒ කියන්නේ භාවනාවෙහි මුක්කුම ඉවර වෙලා සාමාන්‍ය දවසේ ගත කරන ඒවා ඊට පස්සේ මේක කරන්න. ඊ타ත්ම පැහැදිලි වෙනසක් අත්දකින්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ මට කායික අපහසුතාව පවා මගහැරිලා ගියන් තියෙනවා. වෙනසක් තේරෙනවා. එතකොට මේක මම අහන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා එක් අවස්ථාවක තමන්ට වෙන පහසුව බොහෝ දුරට මේකෙන් ගන්න අමාරුයි කියලා. නමුත් මට මේ වෙලාවේ ඒකේ පැහැදිලි වෙනසක් දැනෙනවා. ඒකට කොහොම වගේ පැහැදිලි කිරීමක්ද කරන්නේ? ඔබතුමායි මතු කරපු කාරණේ වටිනවා. මොකද මම එතනදි කිව්වේ ආශිර්වාදය කියන එක අනුන් වෙනුවෙන්. හැබැයි පිරිත් සජ්ජායනය කියන එක තුල තමන්ට කායික මානසිකව තමන් අත්දකින දෙයක් තියෙනවා. ඒක වෙනම කාරණයක්. එතකොට ඒක ඒක ආශිර්වාදයක් කියන වචනයකට පාවිච්චි කරන්න බෑ. ඒක පිරිත් සජ්ජායනය තුලින්. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනෝනේ අංගුත්තර නිකාය පංචක නිපාතේ විමුක්තායතන සූත්‍රවල ධර්ම සජ්ජායනය කියන්නේ විමුක්තායතනයක්. ඒ කියන්නේ කෙලෙස් ධර්ම දුරු කරලා මාර්ගඵල අවබෝධ කරන්න තරම් ගතසිත සැකසෙන කාරණයක්. ඉතින් එතනදී අපි අර පිරිත හරියට සජ්ජායනා කරනකොට උච්චාරණය කරනකොට ධ්වනි බලය Taman තුලම ගොඩනගෙනවා. ඒ කම්පනයත් එක්කලා. එතකොට ඒ තුලින් Tamanට කායික මානසික සැහැල්ලු බවක් ඇති සහ අර තුන්ද සමනය වෙන්නට ලොකු ශක්තියක් එතන ගොඩනගෙනවා. ආශිර්වාදය කියලා කියන්නේ මානසිකව වාචසිකව සුබ ප්‍රාර්ථනා කිරීමක් ඒක අපි කරන්නේ අනුන් වෙනුවෙන්. හැබැයි එතකොට අපිට පිරිත පාවිච්චි කරලා ආශිර්වාදයක් කරන්නටත් පුළුවන්. පිරිත සජ්ජායනා කරලා රත්නත්‍රයේ ಗುಣ සිහිපත් කරලා ඒ තුලින් Tamanට කායික මානසික සුවයක් සහනයක් සලස්වා ගන්නටත් පුළුවන්. එතකොට මේ දෙකම අපිට පිරිත තුලින් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී කාරණා දෙකක් සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ එතෙන්දී විශේෂයෙන්ම මම මේ පිරිතේ එක පැත්තක සිංහල තේරුම තියෙනවා අනිත් පැත්තේ මේ බුදුහාඳුරෝ දේශනා කරපු විදිහට තියෙනවා. ඉතින් ඒක දැන් දැන් ඔතනදී තව කරුණක් මතක් කරන්න ඕන දැන් ඔය හුඟක් වෙලාවට අපි දායකයින්ට ආශිර්වාද කරනකොට සමහර තැන්වලදී ඒගොල්ලොත් ඒක කියනවා. දැන් ඒක අපි වෙනම තේරුම් ගන්නට ඕන. දැන් Taman මේ පිරිත් සූත්‍රය සජ්ජායනා කිරීම තුල ලැබෙන්නේ සජ්ජායනාවෙන් ලැබෙන ශක්තිය. ආශිර්වාදය තුලින් ලැබෙන්නේ ආශිර්වාදයේ ශක්තිය. එතකොට භික්ෂුන් වහන්සේ පිරිත් සජ්ජායනා කරලා ආශිර්වාද කරනකොට Tamante ආශිර්වාදය ලබනවා කියන අදහස ඇති කරගන්නවා නම් සද්ධා උපදවාගෙන අපි ඒක ශ්‍රවණය කිරීමයි වැදගත්. අර තමන් ඒක ශ්‍රවණය කරනවා වෙනකොට තමනුත් සජ්ජායනා කරනකොට ඒ සජ්ජායනයේ තුල තමන් තුල ගොඩ නැගෙන හයියක් තමයි එතන ඇති වෙන්නේ. අර හාමුදුරුව ආශිර්වාද කළොත් හාමුදුරුවන්ගේ ගුණය මත, හාමුදුරුවන්ගේ සීලය මත, හාමුදුරුවන්ගේ ශක්තිය මත යම් ආශිර්වාදයක් ලැබෙනවා. ඒක අපට බාහිරින් ලැබෙන යම් කිසි බලපෑමක්. අර පිරිත තමන්ම සජ්ජායනා කරනකොට තමන්ගේ සීලය මත තමන්ගේ සද්ධාව මත තමන්ට වචන උච්චාරණය වෙන નિවරදි වැරදි ඒ ස්වභාවයන් මත ගොඩනගෙන ශක්තිය තමයි එතනදි ගොඩනගන්නේ. ඒ වගේම ඒ වගේ තේරුම දැනගන්න සෑහෙන්න ඇත්තටම දැන් තේරුම දැන ගැනීම කියන එක පිරිතකදී ප්‍රධාන කාරණයක් නෙවෙයි තේරුමක් දැනගත්තොත් වඩා ප්‍රබලයි. දැන් අර රහතන් වහන්සේලාට එහෙම මේ පිරිත් සජ්ජායනා කරනකොට උන්වහන්සේලාට ඒකේ අර්ථාවබෝධයක් තහවුරු වෙනවා. ඒ නිසා තමයි සමහර කෙනෙක් මේ පිරිත් දේශනාව ශ්‍රවණය කරලා රෝගෙනුත් නිදහස් වෙලා කෙලෙසුත් ප්‍රහාණය කරලා. ඒ අවබෝධයත් එක්ක. එතකොට ප්‍රත්‍යඥේ කොටත් පිරිත් දේශනාව අර්ථය සහිතව ඒක මෙනෙහි කරමින් ශ්‍රවණය කරන්න පුළුවන් නම් වඩා ප්‍රබලයි. හැබැයි අර්ථය මෙනෙහි නොකලා කියලා ආශිර්වාදයේහි ලොකු අඩුපාඩුවක් හිටින්නේ නැහැ. අර බාහිර පීඩා සමනය කරන්නට ලැබෙන සහයෝගය ලැබෙනවා. අර්ථය මෙනෙහි කරන්න පුළුවන් නම් Taman තුලින් ගොඩ නැගෙන අතිරේක ශක්තියක් ඒකට එකතු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම අදහස් කරේ තමන් gedara සජ්ජායනා කරනකොට තමන් සජ්ජායනා කරනකොට අර්ථය දැනගෙනම සජ්ජායනා කරන්න පුළුවන් නම් වඩා ප්‍රබලයි. එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි වුණා. බොහොම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි. ඊළඟට මෙතන තවත් කාරණයක් සිහි කරන්න ඕන. දැන් මේ පිරිත් දේශනාව කියලා කිව්වහම හුඟක් දෙනෙක් ඉතින් මොනවා හරි තමන් අහලා තියෙන විදිහට දන්න විදිහට පිරිත් සූත්‍ර කියනවා. එහෙමම නෙමෙයි මේකත් එක්තරා අර ලෙඩකට ඖෂධ ප්‍රතිකාර නියම කරන්න වගේ දේකුත් මේ පිරිත් දේශනාවල තියෙනවා. ඒ ඒ රෝගය මොකක්ද? එහෙම නැත්නම් ඒ තියෙන ගැටලුව මොකක්ද? ඒ ගැටලුව සමනය කරන්න මොන විදිහේ පිරිත් සූත්‍රද? හැම පිරිත් සූත්‍රයකම තියෙන තෙරුවන් ಗುಣ තමයි තියෙන්නේ. නමුත් ඒ එක් එක් ඒවාහි අර උච්චාරණය කිරීම තුළ ඒ ගොඩනැගෙන ධ්වනි බලය ඒවා වෙනස්. ඉතින් ඒ නිසා කරණීයමෙත සූත්‍රය කොතනටද ගැලපෙන්නේ? රතන සූත්‍රය කොතනටද ගැලපෙන්නේ? බොජ්ජංග පිරිත කොතනටද ගැලපෙන්නේ? අන්න ඒ වගේ හරියට ඒවා පිළිබඳවත් ලොකු පරිචයක් ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඊටාම සාර්ථක ප්‍රතිඵල. දැන් ඔය අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අපේ ආචාර්ය අධිකාරම් මැතිතුමා එතුමා මේ පිළිබඳව දීර්ඝ කාලයක් හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා හොඳ පරිචයක් තියෙනවා. එතුමාට හැකියාව තියෙනවා ඒ දැන් අර රෝගයකට බෙහෙත් දෙනකොට මේ මේ ඖෂධයෙන් මෙච්චරයි දැන් අපි හිතමුකෝ මේකෙන් කලං මෙච්චරයි මේකෙන් කලං මෙච්චරයි එහෙම අර සමභාගව ගන්නත් පුළුවන් එහෙම නැත්නම් එකකින් කලං ගන්න වැඩි කරලා එහෙම සමහර වෙලාවට ඖෂධ මේ සංයෝග කරන ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේ එතුමාට ලොකු දක්ෂතාවයක් තියෙනවා. ඒ ඒ රෝගයට, ඒ ප්‍රශ්නයට ගැළපෙන විදිහට සුදුසු පිරිත් සූත්‍ර මොනවද කියන එක සහ ඒ සූත්‍ර දේශනාවලින් කොපමණ වාර ගාණක් සජ්ජායනා කිරීම මේ මේ ගැටලුව निराකරණය කරන්නට මෙතනදී උචිතද ඉතින් අන්න ඒ විදිහට මේ සූත් මේ පිරිත් සූත්‍රයෙන් මෙච්චර වාර ගන්න මේ පිරිත් සූත්‍රයෙන් මෙච්චර වාර ගන්න අන්න ඒ විදිහට එතුමා ඊටාම ප්‍රශස්ත විදිහේ සංයෝජනයන් සමහර වෙලාවට මතු කරනවා. ඉතින් ඒවා හරියටම හරි ඒක මම දැන් අවුරුදු 25ක් විතර එතුමා ඇසුරු කරලා අත්දැකීම තුලින් හොඳටම දන්නවා. ඒක ඒ ක්‍රමය මොකක්ද කියලා එකපාරට අපිට බැලූ බැලමට හොයන්න බෑ. අපිට පේන්නේ ඉතින් මේ මේ පිළිසූත්‍ර ටිකක් කියන්න කිව්වා වගේ. නමුත් ඒ සංයෝග කිරීම සහ අර ඒ පිළිත් සූත්‍ර තෝරා ගැනීම ආදිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකේ ඇත්තටම ගැඹුරු විද්‍යාවක් තියෙනවා. ඒ වාග් විද්‍යාව, අර ධ්වනි විද්‍යාව, ශබ්ද විද්‍යාව, ඒ ඒ හැම එකක්ම සංකලනය කරගෙන අපිට මේ පිරිත් සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන් නම් රත්නත්‍රයේ ගුණය වගේම අමතරව තව ලොකු ශක්තියක් ඒ තුලින් ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. එමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම දැන් මේ අවස්ථාවේ මේ පහුගිය දවස් ටිකේ විච්ච විශේෂ දෙයට තවත් හේතුවක් වෙනවා කියලා හිතෙනවා මට මම දැන් මේක කෙරෙන්නේ පුද්ගලික தത്വයට වඩා සබ්බ භූත හිතානුකම්පී දයාපන්නෝ කියන එකේ දිව්‍යක් කිරීමක් වගේ තමයි මගේ ඇතුලෙන් ඒක එහෙම වෙනකොට ඒක ඊටාම ප්‍රබලයි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් කරණේ නැත් සූත්‍රයේ දිනපතා සජ්ජායනා කරන්නේ ගොඩාක් දෙනා තමන්ට සහනයක් සැලසෙන්න, තමන්ට සුවයක් සැලසෙන්න, තමන්ට දුක් පීඩා දුරු වෙන්න, තමන්ට ආරක්ෂාව සැලසෙන්න ඔය විදිහේ පොදු මානසිකත්වයකින්. ඒක අපිට මේ රටටම පැමිණෙන දුක් විපත් වලකින්න සාසනය රැකෙන්න ලෝකෙ රැකෙන්න කියන විදිහේ පුළුල් මානසිකත්වයක් අවදි කරගෙන එහෙම නැත්නම් නිවසේ සියලු දෙනාටම මේ ගමටම ඒ විදිහේ පොදු මානසිකත්වයක් ගොඩනගාගෙන සජ්ජායනා කරන්න පුළුවන් නම් ඒක ඊටාව ප්‍රබලයි එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි